ධම්මිකා මහත්මිය ස්වාමින් වහන්ස විතක්ක ਵਿਚාර කියන දෙක සමත භාවනාවේ පාවිච්චි වෙනවා ස්වාමින් වහන්ස පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුළුවන් වෙයිද විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක ඒවා ප්‍රකීර්ණක චෛතසික හැටියට දක්වන්නේ කුසල් සිත්වලත් අකුසල් සිත්වලත් පොදුවේ යෙදෙන විතක්කය කියලා කිව්වේ අරමුණට සිත මෙහෙවන ගතිය, ਵਿਚාරය කියලා කිව්වේ අරමුණෙහිම සිත හැසිරෙන ගතිය. එතකොට මේ චෛසික ධර්ම දෙක හරි විශේෂයි. ඒ විශේෂ වෙන්නේ එක පැත්තකින් කුසල් අකුසල් අරමුණු ඕනෑම හිකට යොමු වීම සහ ඒ තුල මෙහෙවීම කියන කාර්යභාරය කෙරෙනවා. ඊළඟට වචන උත්පාදනය කිරීම සම්බන්ධව කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර කියලා දක්වන තැන්වල වචී සංකාර හැටියට මේ චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙනවා. විතක්ක ਵਿਚාර දෙක. අනිත් පැත්තෙන් ඒක කුසල පක්ෂයේ දියුණු කළාම කුසල අරමුණ කෙරෙහි නැවත නැවත සිත මෙහෙයවමින් ඒ අරමුණෙන් පරිබාහිරට යන්නට නොදී ඒ අරමුණ මතම පවත්වා ගන්නට මේ විතක්ක ਵਿਚාර චෛතසික දෙක කුසල පක්ෂයේදී සහාය එතකොට අන්නේ කුසල පක්ෂයේදී දියුණු කරන ලද විතක්ක ਵਿਚාර චෛතසික දෙක තමයි සමත භාවනාවේදී අපට උපකාරක ධානාංග හැටියට ප්‍රථම ධානයේදී දක්වන්නේ. එතකොට ඉන්න ඔබට ගියාට පස්සේ ඒක අපට අවශ්‍ය වෙන්නේ අර වඩා පුරු පුරුද්දත් එක්කලා මනස එතනින් එහාට ක්‍රියාත්මක වෙන නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ਵਿਚාර ਵਿਚාරවලට ආවට පස්සේ විතක්ක ගිලිහෙනවා. එහෙමද ස්වාමීන් වහන්සේ? නෑ. ඒ කියන්නේ විතරකයෙන් කරන්නේ අරමුණ ඒ කියන්නේ දැන් ඇත්තටම <laughs> මේ චෛතසික ධර්ම සිතේම නෙදෙන්නේ. ඒතර සිතේ තියෙන එක ගුණයක් තමයි අරමුණට යොමු කරන ගතිය. ඊට පස්සේ අරමුණෙහි හැසිරෙන ගතිය විචාරචෛතසිකය. <laughs> දැන් ඇත්තට මේවා දීර්ඝ වේලාවක් පවතින දේවල් නෙමෙයි. ඇති වුණු සැනින්ම වහා නිරුද්ධ වෙනවා. දැන් සිතේ වේගය අතිශයින් වේගවත්නේ. ඇසිපිල්ලමක් හෙළන වේලාවක කෝටි ලක්ෂයක් පමණ 1 2 3 4 කියලා අනුපිළිවෙලින් ගණන් කළොත් කෝටි ලක්ෂයක් පමණ සිත් ඇති වෙලා නැති වෙනවා. අන්නේ තරම් වේගවත්ව ඇති වෙන සිතක තමයි මේ අරමුණ කෙරෙහි යොමු කිරීමත් අරමුණෙහි හැසිරෙනවා කියන ගුණයත් දෙකම ක්‍රියාත්මකයි. එකම සිතක. එතකොට අර අරමුණට යොමු කිරීම කියන ගුණය වගේම අරමුණෙහි හැසිරෙනවා කියන ගුණය අනුව තමයි මේ ඒ අරමුණ වඩා හොඳට ස්පර්ශ කරන්න පුළුවන් දැන් ඒ සම්බන්ධව මහානායකහර පැහැදිලි කරනවා ਵਿਚාරය ගැන ආරම්මණයට පැමිණියා වූ සිතෙහි ඇති ඒ අරමුණ ඔබා බලන්නාක් මෙන් අතගා බලන්නාක් මෙන් එහි හැසිරෙන ස්වභාවය ਵਿਚාරය. එයට පිරිමැදීම යයිද පිරිමැදීම කරන ධර්මය යයිද කියනු ලැබේ. ඔබා බලා දත යුතු දෙයක් දැන ගැනීමට ඒ වස්තුව කරා අත යැවීමය හද කිරීමය යන දෙකම කළ යුතුය. තද නොකළහොත් අත පැමිණි පමණින් ඒ දෙය පිළිබඳ පරිපූර්ණ දැනුමක් ඇති නොවේ. එමෙන් බොහෝ සිත්වලට අරමුණ ගත හැකි වීමට ආරම්භණයට පැමිණීමේ ව්‍යාපාරය හා එහි හැසිරීමේ ව්‍යාපාරය තිබිය යුතුය. හැසිරීමේ ව්‍යාපාරය යනු ඔබ ගැනීම, වැළඳ ගැනීම වැනි ක්‍රියාවකි. පැමිණීමේ ව්‍යාපාරය යනු විතරකය. ඔබා ගැනීමේ වැළඳ ගැනීමේ ව්‍යාපාරය යනු ਵਿਚාරය. එතකොට විතරක ਵਿਚාර දෙකින් ਵਿਚාරය වඩා සියුම් ස්වභාවයකි. එය විතර්කය අනුව පවත්නා ක්‍රියාවකි. මෙසේ විතර්ක ਵਿਚාර දෙදෙනාගේ ලක්ෂණ කීකල්හි ਵਿਚාරය විතර්කයට පසුව ඇති වෙන ධර්මයක්සේ හැඟෙන්නට පුළුවන්. එසේ හැඟෙතොත් එතෙක් මේ ධර්ම දෙක අවබෝධ නොවුණු බව දත යුතුය. ඒ කියන්නේ විතර්කයට පස්සේ ਵਿਚාරය ඇති වෙන්නේ කියලා හිතනවා නම් ඒ කියන්නේ කාරණේ හරියට වැටහිලා නැහැ. මේ ධර්ම දෙක දැනගත්තා වන්නේ චිත්තය සමගම ඒ දෙක පෙරපසු නොවි එකවරම ඇතිවන ධර්ම දෙකක් සැටියට දුටහොත් පමණි. රෝධ දෙකකින් යා යුතු කරත්තයට තනි රෝධයකින් නොයා හැකියාවක් මෙන් සිතටද ඒ සිතට එක් වේතු චෛතසිකයන්ගෙන් එක කුදු අඩුව ඉපදිය හැකි බවක් නැත. සිතහා එකවරම මිස පසුව ඉපදිය හැකි බවක් චෛතසිකයට චෛතසිකයකටද නැත. උපන් සිතකටද පසුව යම්කිසි ධර්මයකට එක්විය හැකි බවක්ද නැත. එබැවින් විතරක ਵਿਚාර දෙදෙනාගේම සහයෝගය ලැබිය යුතු සිත ඒ දෙක සමගම ඉපදිය යුතුය. මෙසේ කාරණානුකූලව සලකා විතරක ਵਿਚාර දෙදෙනාගේ එකවර ඉපදීම බිඳීම ඇති බව සොයාගත යුතුය. එතකොට දැන් නායක හඳුරෝ හොඳ ලස්සන උපමාවක් ඒකට දේශනා කරනවා යමක් විමසලා බලනකොට අපි හිතමු අඹ ගෙඩියක් ඉදිලාද කියලා බලන්න යඹ ගෙඩිය කෙරෙහි අත යොමු කරන්නත් ඕන ඒක පොඩ්ඩක් ඔබලා බලන්නත් ඕන එතකොට අත යොමු කිරීම එක ක්‍රියාවක් ඔබලා බැලීම තවත් ක්‍රියාවක් එතකොට අත යොමු කලේ නැත්තම් ඔබා බැලීම සිද්ධ වෙන්නේ නැහැ නමුත් දැන් මේ භෞතික උපමාව ගත්තහම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් අත එතනට ගිහිල්ලානේ ඔබන්නේ. එතකොට ඒක දෙවනි වැඩක්නේ. ඒ වගේ විතර්කයෙන් සිත යොමු කරලා ඊට පස්සේ තමයි ਵਿਚාරයෙන් මේ කාර්ය කරන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. චෛතසික ධර්මවලදී ඒ දෙකම එකට ක්‍රියාත්මක වෙන්නේ. අරමුණ කෙරෙහි යොමු වෙනකොටම තමයි ඒ ස්පර්ශ කිරීමේ ගුණය එහෙම නැත්නම් ඒක වැළඳ ගැනීමේ ගුණය ඒත් එක්කමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවා පෙරපසු වෙලා ඇති වෙන චෛතසික ධර්ම නෙමෙයි එකටම ක්‍රියාත්මක වෙන ධර්ම හැටියට හඳුනාගත යුතුයි කියන බවයි. හොඳයි ස්වාමීන් වහන්සේ හොඳ පැහැදිලි කිරීමක් පින් සිද්ධ වෙනවා. මොකද මමත් හිතුවේ ਵਿਚාර කියන දෙවණියට එන එක කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.